ගන්නම් බෑ. ඒ වගේ අපි ළඩ කියන්න ගත්තොත් මනින්න කියන්න පටන් අරගත්තොත් නම එන්නේ එන්නේ එන්නේ එන්නේ එකින් එක එකින් පටලවන අන්තෝ ජටා බහි ජටා ජටාය පටි ජටෝ පජ. ඇතුළතත් ගැට පිටත් ගැට සහිත ගැට ලාමකට අපි වැටෙනවා. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ හිතේ වර්ග කරන මිසක් හිතේ යනවනම් කරගන්නවක්වත් හිතේ යනව ආනම්බ ගන්නවත් තරකයි. එම නම්බු ආනම්බු ගත යුතු නම් ගත යුත්තේ රාග දෝෂ මොහේ කිරෝට විතරයි අර කියන පරාමේ අනිකුත් තවම හරිතක් හෝ අනික හිතේ වෙනකොට අපි ටික ටික බලාගෙන අනිවාර්ය මූල කර්මස්ථානයේ රකින්න පුළුවන් බව නබෝ කාලෙකින් ඒකට තේරුම් ගන්න පුළුවන්. ඒකට දකින්නක් නේතුවට කඩාන බැලලා ඒක හොඳයි හෝ නරකයි වශයෙන් තෝරන්න පටන් අරගත්තොත් වෙන්නේ මොකද්ද? අපි හැමදාම මූල කර්මස්ථානයේ කියන කෘත්‍ය අමතක කරලා මේ ආගන්තුක ගමනිච්ච අනිකුත් දේවල් වලදී ආවෘත වෙලා අපරාදී ඔළුව අවු කරගත්ත කෙනෙක් වාගේ පරිදි හපාලන්නට කරගෙන බල්ලෙක් වගේ වටේ කරකැවි කරකැවි කරකැවි කරකැවි ඉන්නවා. ඉතින් මේ චිත්තාන වසනාවට යනකොට ඒක ඊටාම සූක්ෂම බව හැබැයි නමුත් ඒක අනාත්ම දෙයක්. ඒකේ තියෙන්නේ අනිත් එක කායන වසනාවේදී බොහෝම අනිත්‍ය ස්වරූපයක් මේකේ තියෙනවා. ඒ වගේම තමයි කායන වසනාවේ බොහෝ දුක්ඛ ස්වරූපකුත් තියෙනවා. මේ අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේ නිසාම මේ අනාත්ම බව තේරුම් ගන්න හරි ලේසි. හැබැයි අර පරතෝ සංකල්පේ තියෙනවා. අර අපන්නක ප්‍රතිපදාව තියෙනවා. සාමීච ප්‍රතිපදාව තියෙනවා. තමන් ඉන්න දැන මේ ස්වභාවේ ඕනේ හොඳ හෝ නරක කතාවක් යන්න පුළුවන්. තමන් නෑ වුණා වගේ ඉන්න පුළුවන්. ආ මේක මේ තමයි අපි මේ ඉන චැටරේකට. එහෙම නැත්නම් මේ ඇතුළේ තියෙන ගොඩමළු ගතියක් තියෙන. අන්නේ ගොඩමළු වල තියෙන්නේ නෑ වුණා වගේ කටයුතු කරන්නේ. ඒ නිසා උපදෙස් දෙනකොට මතක් කරනවා තමන් ආනාපාන භාවනා කරගෙන ඉන්නවා. ඉන්නකොට හිතවිල්ලක් එනවා. හිතවිල්ලට ගිහිල්ලා ඒක දැනගත්ත ගමන් හිත නැවතත් ආනාපානෙට ආවා නම් හිතවිල්ලක් නාව ගන්නට යන්නේ කියලා කියනවා. ගණන් ගන්නතු යන්නේ කියනවා. යම් විදියකට ආනාපානෙ හිටියා ආනාපානෙ හිත පිට ගියා පිට ගියාට පස්සේ ආපහු දැනගත්තට පස්සේ ආනාපානෙට ගන්න බැරි තරම් හිත අර හිතවිලි දිගේම යනවා නම් පමණ අපිට කියන්නේ හිතවිලි වලින් බාධාවක් වෙලා තියෙනවා. කාලයක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් හිතවිලි නැති ගන්නට යන්නේ කියලා යෝගාවචරයට අමතර ධෛර්යයක් දෙනවා. සක්මන් කරනකොටත් එහෙමයි. මේකදී සක්මනේදී විශාල අතිරේක ලාභයක් තියෙනවා. පරියංකයේදී මූල කර්මස්ථානයේ පවතිද්දී හිතවිලි දැනගන්නවාට වඩා පරියංකයේ මැදහරියේ සක්මනේ මැදහරියේදී හිතවිලි පවතිද්දී වමේ එසවීම යැවීම තනින් කරන්න පුළුවන් බව. දකුණේ එසවීම යැවීම තනින් කරන්න පුළුවන් බව බොහොම ඉක්මන තේරෙන්න ඉඩ තියෙනවා. මේ වෙලාවට එන හිතවිලි පූර්ණ හිතවිලි නෙවෙයි. හිතවිලි කෑලි. කියන කලල රූපවාන්. හිත දුන්නොත් ඒව පටලවිලා අදහසක් සහ අර්ථයක් දෙනවා. හිත අරමුණේම තියන හිතොත් අර එන හිතවිලි හේමම ගබ්සා වෙනවා. කලෝක ගබ්සා බවටපත් වෙනවා. ඒ නිසා මේ හිතවිලි වලට පණ දෙන්නේ අපිමයි. හිතවිලි විතරෝම ක්‍රියාත්මක જાතියක්. මොකද අයින්ට ගියාම රළ වාගේ. ඒ රළ විතරෝම ගහලා කියනවා. ඒත් මුහුජන මිනිස්සු රළ ගහනවා කියලා නොයා ඉන්නේ. ඒ මිනිස්සු රළ ආඩු වෙලාවක කොහොම හරි ඔරුව දෙයක් කරගත්තට පස්සේ නැදට ගියාට පස්සේ හිතවිලි ගහනවා. ඒ රළ ගහනක් නෑ. රළේ භයානකමකම තියෙන්නේ මුහුද තුනීම තැනේ. සුනාමියේදී හොලටම පේන තිබුණා ගැඹුරු මූලික සුනාමිය භාවනාවකට තේරෙන්නේ නැතිලු. අර තුනී රැල්ලට ආපුවාම ඒක පුදුමාකාර අර මේ පොටෙන්ෂල් එනර්ජි එක කයිනටික් එනර්ජි වලට පත් වෙනවා. ඒ භව ශක්තියක චාලක ශක්තියක් වලට පත් වෙච්චාම හානි කරයි. ඒ වගේ තමයි මේ හිතවිලි අද්දකට ඇවිල්ලා තියෙන සක්මණේ හොඳට තේරෙනවා. ඒව ගණන් නොගෙනයි. අපිට මේ අර තුනී කට තියෙන පුංචි බෝතලේ පුරවන්නයි කියන්නේ පුරවනකොට වාතය පිටේ. වාතය අයින් කරන්න වෙන ක්‍රමයක් නෑ. එක්කෝ ආතාප වීර්ය කියලා වත් කිරීම කරන්න ඕනේ. නැත්නම් මෙනෙහි කිරීම කරන්න ඕනේ හැම පියවරකටම. මෙනෙහි කරන්න කරන්න කරන්න හිතවිලක් එන තියෙන අවස්ථාව නැතුව වෙන මොනවාක්වත් නැත්තම් අදුගාන මූල කර්මස්ථානයේ මොනතුම දාවක බා ගැනීම නැත්නම් රූප ධර්ම ඉදිරිපත් කර ගැනීම මාර්ගයෙන් නාම ධර්ම තුනීවීම කරගෙන යන්න පුළුවන්. මේකේ ලොකු ලාභයක් ප්‍රයෝජනයක් පිළිමට නැහැ. දෙන්නේ නිකන් ළමා වැඩක් වගේ කුඩෝරයක් කවිලාල අයන්න නියන අයන්න දෙන්නකොට පන්ති ළමයි හේන අයනෝ කියනවා. පය කියනකොට වම කියනකොට වම කියලා කියනවා. දකුණ කියනකොට දකුණ කියලා කියනවා. මේක වෙන කෘත්‍ය දිහා බලනකොට අපි හිතයි මේ ක්‍රියාවයි දෙක අතර එකලස ආරම්භ වෙන මේ කිරීමෙන් තමයි. ඒ වගේම මූල කර්මස්ථානයේ බාධා කිරීමල පැමිණෙන හිතිවිලි අවලංගු කරලා ගබ්ස කරලා දාන්නේ මෙනෙහි කිරීම මාර්ගය. මේන්න මේ විදිහට හිතට Java කවුනට පස්සේ ගැන්නාවට පස්සේ අවබෝධ කරාට පස්සේ මේ හිතවිලි කියලා කියන්නේ කොඳු වැටෙන තියෙන හතු જાතියක්. ඕක අපි කරදරයක් කරගන්නේ ඕකට පණ දුන්නොත්. ගණන් ගන්න නැතුව අපේ මූල කර්මස්ථානේ රැකගෙන ගියා නම් එන්නේ එන්නේ එන්නේ හිතවිලි නෑවිත් යන්න පටන් ගන්නවා. එතකොට හිතේ අර කියන ප්‍රතිශක්තිය වැඩිලා. තමන්ට ආත්ම ශක්තියක් ඇවිල්ලා. ආන්නේ මොනාට පස්සේ හිතවිලි ආවත් ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. පරිදි කියනවා නම් තමන් ප්‍රතිශක්තිය ඇති වුණාට පස්සේ ඒ ලෙඩේ කියන පරිසරයට ගියාට ප්‍රශ්නයක් නැහැ. තමන් එන්නක ලබාගෙන නම් ගියාට ප්‍රශ්නයක් නැහැ. අන්න ඔය එන්නක ගමන් ළඟට ගන්නකම් මුතුම මෙලේ කිරීමත් ඒ ධර්ම සාකච්ඡා ඒ වගේම කමඨාංශුද්ධ කිරීම වගේ දේවල් වලින් මේ පුරුදු කරපු කෙනෙක්ගේ ගැම්ම ගන්න ඕනේ. ඒ ජවයේ ගන්න ඕනේ ටැක්ටික් එකේ ක්‍රමසා විදි ගන්න ඕනේ. මොකද මිනිස්සුන්ට බොහොම ලේසියෙන් මේක අතුල් කරන්න පුළුවන්. හැබැයි ඒ කරන මිනිස්සයා තුළ ආත්ම ශක්තිය තියෙනවා. කරන මිනිස්සයා තුළ අධිහිම තියෙනවා. කරන මිනිස්සයා තුළ මම මේක කරමි කියන ඒ කුසල ඡන්දය පහළ වෙන්න ඕනේ. පහළ වුණත් මදි. අනන්ත වාරයක් වැඩෙනවා. වැටුණාට මොකද කවදාද හරි කියලා දවසට ආනාපානෙ හරි ගියාට වැඩි සතුටක් ඇති වෙනවා. මේ මෙච්චර කල් වද ජීවීමේ හිතවිලි මත තමයි වැඩේ බේරගෙන යන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් ජනපද කල්යාණි වගේ ලස්සන ආධිකාංගනාවක් ඇවිල්ලා නටනකොට ඒ වගේම රසකාමී ඒ අනුව දඟලන පිරිසක් නැදී තෙල් පිරිච්ච කලයක් අරගෙන කඳුලක්වත් හැරෙන්නේ නැතුව ඒගොල්ලට යන්න හදනවා. ඒ මිනිස්සු නටන දාන්න අපි නටන්න ගියොත් මිනිස්සු දොස් කියන පටන් ගත්තොත් නැත්නම් ජනපද කල්යාණි බලන්න පටන් ගත්තොත් අපේ හිතේ තියෙන තේ කඳුලක් හැරෙනවා. හැරෙනකොටම රාජපුරුෂයෙක් කියනවා අපි විශ්වක සාදානයි කියලා හිතුවොත් අපි කොච්චර හැකියාවක් වෙයිද මේ කාමෝත්කරව සල්ලක්කාරකමද සල්ලාලකමද නටන මේ පිරිසක් නැද අපි පණ වේරගෙන තේ කඳුලක්වත් හරන්නතු යන්නේ කොහොමද කියලා ආනි වගේ ගමනකට වැටෙන්න පටන් ගන්නවා මේ චිත්තානුපස්සනා කොටසට එනකොට. ඒ නිසා චිත්තානුපස්සනාවේදී හොඳට තේරෙනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑගේ වාගේ අපේ හිතේ ශක්තිමත් අදිෂ්ඨාන ශක්තිය නැති කුසල ඡන්ද සහිතන හිතෙලි මොන දුර්වලයි. අපේ හිත දුර්වල නම් හිතේ බලවත්. ඒ නිසා මේ හිතවිදෝ කියන ස්වභාවයේ අහලා දැනගන්නකොත් ලාභයක් තියෙනවා. ඒවා හිතට වද්දාගන්න එකත් ලාභයක් තියෙනවා. ඒ ඔක්කොටම වැඩි ලාභයක් තියෙනවා මේ හිතවිලි පවතිද්දී මූල කර්මස්ථානයේ බේරීමේ කටයුතු කරන හිත. ඒක ඒකවල තමයි මේ සංකිට්ඨං වාචිත්තං වික්කිට්ඨං වාචිත්තං කිය තව දෙකක් අඳුරලා දෙනවා. සංකීර්ණ කියලා කියන්නේ නින්දට බර වෙලා ඇතිලිච්ච සීතල වෙච්ච හිත. ඕකට බෑ ওই වගේ ගැඹුරු වැඩක් කරන්න. විකීර්ත කියලා කියන්නේ විකීර්ත වෙලා නිය කඩන නියක් දෙකේ ඔළුව ඇති නියසෝ කරකෙන්නා වගේ ඔළුව විකීර්ත වෙලා කියනවා අපිට මේ වගේ අර මූල කර්මස්ථානේ බේරගන්න බෑ. ඒ නිසා විකීර්ත සංකීර්ත කියන දෙකම අවුල් සහගත දෙයක්. මේ දෙක නැඳ තමයි සමාහිත හිත තියෙන්නේ. නිසා භාවනා කරනකොට විචිකිච්ඡිත වෙනවයි කියන එක කලබල වෙන දෙයක් නෑ. සංකීර්ණ වෙනවා, නිදිමත වෙනවා කියන කලබල වෙන දෙයක් නෑ. මේව චිත්තානුපසනාව දැකිය යුතුයි. මේ වගේ මොනමදාක වශයෙන් නැතුව අපිට කවදාකවත් ඒකේ එහා පැත්තට ගියා දැනගත්තා කියන එක හිතන්න අමාරුයි. ඒ නිසා මේ චිත්තානුපසන විශේෂම විපස්සනා භාවනා කරන කෙනා මේ හිතේ තියෙන මේ රාම ටික, මේ ආකාර ටික හොඳට දැනගෙන ඒව එනකොට අඳුනාගත්තා නම් අර පාපම් පාපචෝ පස්සති කියන එක බොහෝම වටිනවා. ගොඩක් මම අර දෙයක් තමයි මේ නිින්ද ඉර වෙලාදී නිින්ද අඳුරනවා කියන එක. ඒක හරියට හීනකට අවුද වෙනවා වගේ වැඩක්. ගොඩක් ලැජ්ජාවටපත් වෙන්න වෙයි. තනලා යන්න යන්න යන්න මේක අපිට පැන පැන පහර දෙන්න පටන් ගන්නවා. අපි මේ පිළිවෙලක් හදාගෙන කියලා ඉන්න ඕන දෙයක් වෙච්ච අපි කොහොම හරි නිින්දෙන් ඉස්සෙල්ලා නිින්ද තියෙනකොට නිින්දෙන් පස්සේ නිින්ද තියෙනකොට අල්ලන්න බෑනේ. මේ කඩු ගන්න නින්දට එනකොට දැන් නින්දෙන් පස්සේ ඇවිල්ලා ගැස් වෙනකොට ආන්න ඔය දෙක විශ්ේ නැවත නැවත නැවත පුහුණු කරන කරන යනකොට අපිට ඔන්න සංකීර්ත හිතේ එක්කීත හිත තියෙනවා මේ වගේම තමයි මහාගත මහාගත කියලා කියන්නේ මේ කාම ලෝකයේ ඉන්න හිත ඒ ලෝකයේ ඉක්මවලා නැත්නම් මේ අපි ගත්ත අරමුණ ඉක්මවලා අරමුණ ඇතුළට අරමුණ කියන්නේ අරමුණෙන් ඇති වෙන ප්‍රතිභාග අරමුණට සමවදිනකොට ඉතින් බුදුම මහංගත ගතියක් ඇති වෙනවා. නීවරණේ පලාතක නැහැ. ඉතින් ප්‍රකෘති ස්වභාව ප්‍රකප්පස්සේ හොඳට පේනවා. ඒක තමයි පේන තරම් අමුතු තැනකට ගියා. ඊට පස්සේ හිතෙන් ගැලවිච්ච ගමන් තේනවා අමහග්ගත හිතන සාමාන්‍ය හිත. කොච්චර දෝ කෙලස් පහරට යට වෙන උඩ පහල යන හිතවිලි. ඒ නිසා ධ්‍යානයක් ලැබනවට වැඩිය හුඟක් වැඩගත් ධ්‍යානෙ වශීකරණය කර. කැමති වෙනකොට යන්න පුළුවන් වෙනකොට කැමති වෙනකොට එන්න පුළුවන් වෙනවා. ඒකෙදි නීවරණ නැති බව සහ එහි ඇත්තා වූ ධ්‍යානාංග වෙන වෙන දැනගැනීමේ ශක්තියක් තියෙනවා. ඒකෝට තමයි අපිට මහා කතා මහා කතා කියන එක මේ අත්දැක්ක තමයි නතු කරගත්තා, වශී කරගත්තා කියන කරන්න පුළුවන්. ඒකත් අර විපස්සනා පැත්තෙන් බලනකොට චිත්තානුපස්සනාවේ හොඳ පියවරක් වඩපත් වෙනවා. <clears throat> සෞත්‍තරං වා අනුත්තරං වා චිත්තං. අනුත්තරං කියලා කියන්නේ කෙලෙස් එකට යට කරන්න බෑ. හිතර කරන්න බෑ. අහුවෙන්නේ නැහැ. සවුත්තරං කියන්නේ කෙලෙසට අහුවෙන කුපිත වෙනවා. කුප්ප වෙන හිත. ඉතින් කුප්ප හිතක් දැනගන්න. අකුප්ප හිතක් දැනගන්න. මේ දෙකම දන්න කෙනෙක් තමයි කියන්න පුළුවන් වෙන්නේ මගේ හිත අකුප්පා භාවයටපත් උනායි කියලා. නැත්නම් අකුප්ප හිත දන්නේ නැති කෙනා. මට කොහොමද මේ කුප්ප අකුප්ප දෙක දන්නේ නැති කෙනාට කොහොමදක්වත් ප්‍රකාශ කරන්න බැරි වෙනවා. ඉතින් අපි දැනගන්න ඕන අපේ හිතේ හැන්දේ දේවල් තියෙන්නේ මේ සවුත්තර පක්ෂේ. එන ඕන දෙයකට සැලෙනවා. එන ඕන දෙකකින් ආශාසනය වෙනවා. එන ඕනේ දෙයක් බාර ගන්න තමයි අපිට පුස්තික වෙච්ච පාංකලේ පාංකලක් ආවා. ඕනේ පුස්කාර ඇවිල්ලා වැටෙනවා. දීලි පාම්පෙත්තට එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිත කෙලස් දීලා දැම්මොත් ඊට පස්සේ අපිට ඉති සෞත්‍ර බව නැහැ. අපි තේරුම් ගන්න බුලන් කෙලස් සහිත ලෝකේ නික්ලෙෂින් නැහැටි. සම ලෝකයේ විසම ලෝකයේ සමහිත පවත්තල හැටි. අපි ලෝකේ සම කරන්න හදනවා කියලා කියන්නේ ඒකට ලේන මූද හිතින් හදනවා වගේ නෑ වලිහි. ඒක විසම ලෝකේ සම කරන්න හදනවා කියලා හදනවා කියන්නේ බුද්ධ ආගමේ ඒක බුදුහාමුදුරුවත් හිතපු නැති එකක්. ඒකන්න බැරි එකක්. අපිට දැනගන්න පුළුවන් වෙනවා මෙන්න සවුත්තර හිත, මෙන්න අනුත්තර හිත කියලා ඒ හිතවිලි දෙක දැනගත්තා පස්සේ ලෝකේ ජයගත්තා වගේ. මොකද අපි අර බැරි වැඩවලට අත තියන්න යන්නේ නැහැ. මොකද ඒ සාමත්ම දුෂ්කර වේ තමයි තමන්ගේ හිත හදාගන්නේ. සමාහිතංවා අසමාහිතංවා. සමාහිත හිත කියලා කියන්නේ ඕන කෙනෙක් කොච්චර කුපිත වෙන දේවල්, රාගනශී දේවල් තිබුණත් ඒකට හිත කැළපෙන්නේ හිතේ නික්ෂේපී භාවයේ සම්පත් භාවයේ හේනම තියෙනවා. අසමාහිත කියලා කියන්නේ අපි තමයි අසමජ්ජාති කියලා කියන කතාවනේ. කොහෙන් ගියත් අහලින් යන්නේ කියන දෙයක් පැටලෙනවා. ඒ වගේම මේ කෙලෙස් වදලා වගලා ගන්න. ඒ අසමජ්ජාති හිතක් තියෙනවා නම් ඒ මනස හැමදාම ලෝකෙට බැන බැන ඉන්නේ. අර කැකිල රජුගේ තීන්දුව වගේ තමයි. ඒක මේ අසවලා නිසා. මේක මේ අසවලා නිසා අන්තිමට තීන්දුව කිසිම සම්බන්ධයක් නැති කෙනකින් හමාර වෙනවා. අපි ඒක දවසක් වෙලා කරන වැඩ හොඳට කල්පනා කරලා බලන්න කැකිල රජුර කොච්චර අපි කියලා ඉන්නවද කියලා. හැම වෙලාවෙම අපි බලන්නේ අනුගේ දෝෂෙන්නේ. මට මේක උනේ අසෝලා නිසා. මට මේක උනේ වැස්ස නිසා. මට මේක උනේ ඊස්තු නිසා. රජේ නිසා. ආස නිසා. කුච්චින් දේවල්. නමුත් අපි තීරුම් ගන්න ඒ තරම් වගේ අහල යන පුංචි දේවල්ට කුපිත වෙනවනම් මොකක්ද මම ඒක අසමජ්ජාති හිතක් නේ. තමයි ඒක නෙවෙයි අසමාදාන හිතක්. ඉතින් එහෙමනම් අසමජ්ජාතිය තමයි මේ කල්පනා කරන්නේ. සාමයෙන් බලනකොට අපිට තේරෙන්න වෙනවා සමාහිත හිත සහ අසමාහිත කියන හිත දෙකම එකම පාඩමක් දෙන්නේ අපිට එකක් හොඳයි එකක් නරකයි නෙවෙයි. කලින් සුදු නෙවෙයි. නෑ අපි ඒකම විපස්සනා දැක්කෙන් බලනකොට හිතේ ඒකින් එකට වෙනස් ප්‍රතිබිම්බ දෙකක් විතරයි. මේ විදිහට ජීවිතය යනකොට තමයි විමුක්තං වාචිත්තං අවිමුක්තං වාචිත්තං. මේ සියලුම නාටකම් ඔක්කොම දෙන්නත් මගේ හිතේ විමුක්ත කරගන්න පුළුවන්. මෙන් කරගෙන ගත කරන්න පුළුවන්. එකක් පුළුවන් සමථ සමාධියකට ඇකිලා අර්පණා සමාධියකට ගියාට පස්සේ යන්න පුළුවන් මේ සත්‍ය දැකලා නෙවෙයි අපි හිත දිහාන ගත කරලා. මොකද මේ නැගිටලා විපස්සනා භාවනා කරලා ලෝකයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කට පස්සේ අපි තේරුම් ගන්නවා සෑම හොඳකක් සෑම නරකමක් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම පමණයි. අනාත්ම භාවයේ තේරුම් ගත්තා නම් ඒකෙන් අපි නම්බු කරන්න යන්නෙත් නෑ ආනම්බුවක් ගන්නෙත් නෑ. ඒකට අපි කියන විමුක්ත හිත කියලා. නමුත් විමුක්ත හිත දැනගන්න බෑ අර කලින් කියන කෙලෙසිච්ච හිත. එතන ඒ නරක හොඳ කියන පක්ෂ සහිත හිත නැතුව අපිට මෙතෙන් එන්න බෑ. ඒ නිසා අපි අර ජීපාර ධර්ම දේශනාව මතක් කරගත්තා වගේ සත්‍යයට යන්න නම් හොඳ නරක දෙක කප කරන්න වෙනවා. හොඳ නරක තියෙන සිත්පිල්ල සංකල්ප හේතේ පවතින තාක්කල් අපිට ලෝකෙ ඉක්මවන්න බෑ. සංසාරෙ ඉක්මවන්න බෑ. හොඳ නරකට පැටලෙනවා. ඒ නිසා විමස විපස්සනාවට යනකොට මේ හොඳ නරක දෙක පවා මූලික සත්‍යයේ මූලික தත්ත්වයේ මූලික தත්ත්වයේ ඒකීයත්වයක් තියෙන්නේ හොඳ නරක කියලා දෙයක් ද්වය භාවයක් නැහැ. කළු සුදු කියලා දෙකක් නැහැ. දෙකට ආපු ගණන් ගැටුම. සංගවිසාර සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ අතට තනි බලවලක් දාගම කවදාකවත් සද්දයක් නැහැ. පළවෙනි දෙක දාපු ගමන් ගැටෙන්න පටන් ඒ වගේ තමයි අපි මොන්නම දේ හරි දෙකකට ගිය ගමන් ඉතින් ගැටුමක් නැත්තම් මොකටද දෙකක් දෙකක් නැත්තම් ගැටුමක් නැතුවම බෑ. ඒකේ ස්වභාවය. ඒක නිසා කංග වේලගේ තනියම වගේ වෙන්න යනකොට අපි තීරුම් අරගන්න ඕනේ මේ විදිහට ද්වේය භාවයකට කියන හොඳ නරක කියන දෙක තිබුණා නම් ගැටුමමයි. ඒත් ලෝකයේ තියෙන තියෙන්නේ ඒකීයත්වය. මේ ඒකීයත්වයට යන්න නම් ඔය ද්වේය භාවයයි. එහෙම නැත්නම් නානත් සංඥාව තියෙන තාක්කල් දුක තියෙනවා. ඒකත් සංඥාවට යන්න ඕන. මේවා අපිට හිතා ගන්න අමාරු දෙයක්. මේ තරම් අපේ හිතේ විශේෂයෙන්ම මේ ආගමනුසුර ගත කරන්නේ නැත්නම්ගේ හොඳ නරක දෙක පිළිබඳ විශාල ලක්ෂණ මට්ටම් වලයක් තියෙනවා. සීලක සංඥා මට්ටම් තෝයක් සහ සංස්කාර මට්ටම් තෝයක් විතරයි. මේ දෙක තියෙන තාක්කල් විඥානය වැඩ කරනවා. මේ දෙක නතුව ඒකත් එක්ක ගිය ගමන් අපිට තීන්දුවක් දෙයක් නැහැ. තීන්දුවක අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ චිත්තානුවසනාවේ පුදුමාකාර විදිහට දෙකේ කටල තමයි පෙන්නලා තියෙන්නේ. ඒ සඳහා එකම ක්‍රමය තමයි මේ සම්බන්ධව අපන්නකව සාමීචිව අවිරුද්ධව කටයුතු කිරීම. ඒක නම් මේ දාගේ පාර වාක් වෙලා ගත්තේ මේ පාතම් පාපතෝ පස්සත වශයෙන් ඇත්ත ඇති ඇති දැකීමේ ශක්තිය මේ චිත්තානුපස්සනාට විතරක් නෙවෙයි මේකට අදාළ නමුත් මේ වැඩ පිළිවෙලේක ගොක් සමීපව සජීවීව පෙන්වන්න පටන් ගන්නවා. ඒක නිසා හැම කෙනෙකුටම තමගේ ජීවිතයේ අගයන් වල ආඩම්බරයන් වල තමගේ පෞරුෂත්වයේ පින් පව් ගැන පිළිබඳව නැවත සලකා බැලීමට තරම් හොඳ කණ්ණාඩියක්. මොන්නේ ජනීය වීමක් මෙතන සිද්ධ වෙනවා. හැබැයි මේක අර භාවනා අධ්‍යක්ෂණයට සම්පාත කරන්නේ නැතුව බැලුවොත් නිකන් ධර්ම රසය නිකන් කතා රසය පමණයි. නමුත් භාවනා කරන්න පටන් ගන්නකොට නම් අපිට තේරෙනවා ඇයි මෙච්චර උත්සාහ කරත් අපිට මේ විමුක්ත වීම ඍජු වීම වෙන්නේ නැත්තේ. මොකද මේ ඇතුලේ ඉඳලාම සුද්ධ වෙලා ඉන්න එපායි. කෙලෝරක් නොකෙන කාලේ අරගෙන ආපු මේ හොඳ නරක දෙක ජීවිලා යන්න ඕන. ඒක නිසා මේකට බණ අහනකොට, භාවනා කරනකොට, ධර්ම සාකච්ඡා කරනකොට ඒක තාග්දුරට අපේ අර දුවේ කාය ධර්ම ඉක්මවලා අපිට ඒකත්වයට යන්නේ මේ චිත්තානුපස්සන බොහොම හොඳ මේ අභියෝගයක් ගෙන දෙනවා. මේ සියලු දෙනාට තම තමන්ගේ කරන භාවනාවක් අහන බලක් නිසා ලැබෙනා වූ මේ ධර්ම කොටස නිසා බොහෝ කාලයකින් ඒ ඒකත්වය අතම්මේතාවේ නැත්නම් ඒකත්ව සංඥාව ඇති කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් චිත්තානුපස්සනාවේ නිමාවත් සමාන කරන ගමන් අද ධර්ම දේශනාවෙත් නිමාව සටහන් කරන්න මම කැමැතියි. සියලු දෙනාටම මේ සමාහිත හිත එහෙම නැත්නම් විමුක්ත හිත දැක ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව අවසාන වශයෙන් කරමි ධර්ම දේශනාව මෙතන නැවත කරන්න බලාපොරොත්තු වෙනවා සියලු දිනාටම සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා මේ කියපු අදහස් පිළිබඳව කීටි කලේචාවක් කියනවා නම් ඒක පිළිබඳව සාකච්ඡා කරලා එහෙම නැත්නම් අපි දෙවියන් ඥාතින් පින්දීමේ සත්‍යදේශනා සතිවාරය સમાપ્ત කරමු කියලා යෝජනා. කියනක සම්මත දමේ හොඳ පැත්තට යොමු කරන්න පුළුවන් නේද සම්මත දමේ කියන්නේ අපි අපේ memahari uh, value dia kita nak kita api uh, rectify selama api we tell ourselves we talk to ourselves rather and say this is not right or can we rectify inner chair thing in a good form can, can we use inner chair as a good uh, to develop ourselves when we are swayed away into a wrong thought or anything like that. that uh, there, there's a technique as such. When you are sleepy, you can start reciting some of your known chanting or something like that. So that means to keep the mind occupied to warm it up. That is one technique. But otherwise, that is that you can see as inner chatter. This is introducing of some of your past memories about the good stanza or something like that. That can be done, but inner chatter is usually appear to be destructive. Basically, disrupting, destructing and misleading. So such a thing cannot be used as in a healthy manner. It appear to be, it is as, a, as an alternative for some other thoughts. But this image itself is a disorganization. It's a fragmented mind or frag, uh, the fraction mind. So that cannot be uh, giving a mm, lasting answer. But I accept that uh, you can use it as a filler. You can use it as a, replacement, but that cannot be recognized as in a chatter. You can use past memory, something like uh, chanting uh, or uh, something like that. Uh, in my case, in mm, the that is also, I will give an example, but it is not answering the inner chatter case. For example, you are, when you are meditating and you find some places, some time or some kind of a tactic, very conducive and you get very good quick concentration. So whenever you have a disturbed mind, you come take mind, that kind of a proper concentrated mind, and then by remembering that, you can avoid these temporary uh, disturbances. That is the exact technique you find in the Buddhanga Sutta. Whenever someone goes and sick, Buddha go and ask him to think about your past memory about sati, past memory about, about uh, past memory about virya, piety, sukha. When the kind that healthy thoughts comes, and Then the disturbed thoughts that uh, you are challenged and disturbed due to sickness or something like that you replace by the good past memories. Of course it is not the what you ask. It is not the inner chatter. So That kind of a technique is available. But uh, Inner chatter is usually rather a symptom of a sick mind that cannot be replaced and used as a therapeutic way. ඔය ඒක අර මේ අපිට ඒ නිසා අපි රාග හිත කියන්නේ රාග හිත කියලා අඳුරගත්තට ඉතින් සම්පූර්ණ අවබෝධයක් ඇති කළ දීම නෙවෙයි ඒක කරන්නේ. මොකද අපි සාමත් අවුල් හිතකින් මේ දකින්නේ. නිවන් දැකපු එක දෙන්නේ. තාම මූණේ සහිත හිතකේ. නමුත් රාගයේ මූල දීම විපස්සනා ටැක්ටික් එකක්. හඳුනා ගැනීම මාර්ගයේ අපි මොනසයිද හිතෙන් තමයි කරන්නේ. නමුත් ඒ රාගයට කෙනෙක් මුල දීමක් කරනවා මේ මාර්ගයේ. ඒ නිසා රාගයට අවිට ගුරු කියලා වෙන විශ්මුන් දෙන්නගෙන පැනලා බැරි යනවා. රාගයේ ස්වභාවය. නමුත් ඒක නෙවෙයි රාගය පිළිබඳ අපි ගන්න අවසාන නිගමනය. තව ගොඩක් ඉස්සරහට යන්න රාගය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. මේ වෙලාවේ පවතින රාගය මේකයි කියලා අපිට ඒ වෙලාවේ තේරුම් ගන්න පුළුවන්. ඔක්කොම සිද්ධ වෙන තාම මෝහ නිශ්චිත ඒ කෙලි પરම්පරාවකින් තමයි. නමුත් ඒක නොදැන මේකට මගහැරලා යනවට වැඩිය මුණ දෙන එක හොඳයි කියලා. එතකොට අර මෝහයට පවා දුරු වීමක් සිද්ධ වෙනවා ඉන්න බැරි සත්‍යයකටපත් වෙනවා. මෝහයක් මෝහයේ තියෙන මෝහවන්න කාර්යභාතිය ඉබේම මැනිෆෙස්ට් වෙන්න පටන් ගන්නවා. අපි මේ ටෙක්නික් එක ක්‍රියාත්මක කරනවා. එතකොට එක ගලෙන් කුරුම දෙන්නෙක් වගේ වගේ දෝෂයයි මෝහයයි දෙකම ටැකල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා විපස්සනා විකරන්නේ ෆිනිෂින් තමයි. එන දෙයට මූණ දෙන එක තමයි කරන්නේ. හිතවිලි මෙනෙහි කරන්න ඕනේ ආනාපානේ වැටුනොත් ආනාපානේ කඩාගෙන යන තරමට බලවත් වුණොත් හිතවිලි මෙනෙහි කරනවා බලවත් නැතුව ආනාපානේ පවතිද්දී පසුබිමේ පවතින හිතවිලි කියනවා නම් ඉක්ම කරන්න ඕනේ හොඳයි මේ ප්‍රශ්නේ අහපේක හොඳයි මොකද ඒක තාක්ෂණික අවස්ථා දෙකක්. අපි ආනාවානේ කැඩිලා විසිරිලක් ඇවිල්ලා අපි සම්පූර්ණ හිසවිල්ලේ නැති වෙලා ඉන්නවනම් අපි හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා. මොකද ඒකට ආනාවන් නැහැ. ආනාවන් නැකිය. ඒකකට අපිට ගොඩේ කියන කෙනෙක් තමයි හිසවිල්ල හිසවිල්ල වශයෙන් මෙනෙහි කරන්නේ. තව සමහර වෙලාවක් කියන ආනාපානෙ කෙලෙනවා සක්මන කෙලෙනවා ඒ අතරේ පුංචි පුංචි හිතවිලි කියන බවත් පේනවා පිටිපස්සේ. අන්න ඒවට පණ දෙන්න යන්න බෑ. ඒව මෙනෙහි කරන්න යනවා. මෙනෙහි කරපු ගමන් ඒකට පණ එනවා. ඒකට බේම ආනාපානෙ හැදෙනවා. ඉතින් ඒ වෙලාවට ඒක ඉග්නෝ කරන්න. ඒ නිසා ඇත්තටම මේ හිතවිල්ල නෙවෙයි ප්‍රශ්නේ. අපි මේ தත්ති තේරුම් ගන්න ක්‍රමයේ හැටියට ටැක්ටික් එක අපි සිලෙක්ට් කරන්නේ. මම ගුරුවරයෙක් කියන්න බෑ. මෙනෙහි කරපන්න නැත්නම් ඉග්නෝ කරපන්න කියලා එකක් කියන්න බෑ. ඒ වෙලාව තේරුම් ගන්න ඕනේ. ඒ වෙලාව තේරුම් ගන්න මූල කර්මස්ථානට සාපේක්ෂව. ඒ නිසා කමඨාන් දෙනකොට හැම වෙලාවෙදීම ඕනම අත්දැකීමක් මූල කර්මස්ථානට සාපේක්ෂව කියන්න පුරුදු වෙනවනම් කොමියුනිකේෂන් හරිම ස්ටේට් මූල කර්මස්ථානයේ කියෙදි තමයි හිතිලි පහළුනේ නැද්ද හිතිලි පහළින් එක්ක තියෙන ගුරුවරයා in the sky ඒකින් මොන කසිතන මොකද්ද කියන්නේ උපදෙන්නේ ඒ කියන්නේ මම මූල කර්මස්ථානේ මම ආනාපානෙ මෙලේ කරන් ආස්වාසේ මෙලේ කරා ආස්වාසේ පවතිද්දී මට පිටිපස්සෙන් ශබ්දයක් ඇහුණා. ඒකත් මගේ හිත සැලෙන්නේ මම ආනාපානෙ මෙලේ කරද්දී ආස්වාසේ මට හිතවිල්ලක් ආවා. මම හිතවිල්ල බව දැනගත්ත නමුත් මගේ හිත හලුනේ නැහැ. එහෙම නැති හොඳටම කියන්නේ ඕන ඒක නේද. එහෙම යන්න හිතවිලි දෙන්නේ කරන්න එපා. තව වෙලාවට කියන්න බුණා මම ආනාපානෙ කරනකොට මම හුඟ වෙලාවක බණවල හිතවිලි වල තියෙන්නේ ඒ පාට මම හිතවිල්ලට අවදි වෙනවා මම මේකට මොකද කරන්නේ ඒක කියන්නේ අවදි වෙනාට පස්සේ හිතවිලි ජගේ හිතේ තියෙනවා නම් ආනාපානෙ ගන්න බැරි නම් හිතවිලි හිතේ නැසෙන්නේ කරන්නේ කියලා කියන්නේ ඒ සිටුේෂන් එක මම මම නම් කියන එක මට විශ්වාසයි මම දන්නේ නැහැ ඒක කියනවාද කියලා බාධා වුණොත් තමයි මෙනේ කරන්නේ ඒකට දෙන උපදේශය තමයි අපි ලංකාවේ පාරවල වාහනේ යනකොට අර පුංචි පුංචි පිටෝස් තියනවනම් වාහනේ නැත කරන්න ඕන ඒක සුගත සබරයකට ගන්න. ඒ ලොකු වලක් තියෙනවනම් වාහනේ නතර කරලා පාර හදලා නැත්තම් ස්ලෝ ඩවුන් කරලා යන්න ඕන. වලේ ප්‍රමාණය හැටියට තමයි මේ අපි දකින්න දකින්න වලේ නතර කරන්න ඕන ස්පීඩ් අඩු කරන්න කියලා කිව්වොත් එහෙම ගමනක් යන්න වෙන්නේ. එන්නත ලොකු වලවල් වල කීසි තුන්නේ යමන ගියක් කියන සකස් සෝබර යනවා. ඒ විදිහින් බිලි අඩු ගන්න ඒ වගේ මේ ඉතින් අර තැනේ හැදීට ඇනේ ගහන එක තමයි වැඩි. අහුන්නේ. දැන් ඉස්තදිස් මේ පණ ගන්නකොටම මේ අවස්ථා දෙකම එන්න පුළුවන්. ආනාපානෙ පෙරලාගෙන යටපත් කරගෙන හිතවිල්ලක් ආවනම් මෙනෙහි කරන්න. ඒත් හිතවිල්ල ආනාපානෙ යද්දි පැත්තක බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවනම් මේ කරන්න වෙහෙස ගියේ නැහැ. තියෙන පුළුවන්. ඒක දන්නේ එක ලොකු හයියක් වෙනවා. දන්නේ එක කියන්නේ මැරිලා නැහැ ෂුවර් කොටක. නැවෙන්න බෑ. පිටිවිලි අතර වුණා නම් ඉවරයි. ඊට පස්සේ ආයෙ ලෙඩ කොට ගන්න බෑ. එදා මලේ භාවනාවක් නැහැ. ඒක හිතේ තියෙන එක තමයි අපි ඇඟ උණුසුම් කරන ක්‍රමය. ඒක තිබිච්චා. ඒකට බාධා නෙවෙයි නම් ඒකට බාධා කරගන්න තියෙන දන්නවනම් ඒකට චිත්තානුපසනාව කියන්නේ. සංස්කෘතනාදී මෙහෙ කරන්නේ නැහැ නේද? දැනගන්න විතරයි. සාරාංශයක්. ඒ මෙනේ මෙනේ කිරීමෙන් කරන දේ දැනගන්න නිසා චිත්තාන දර්ශනාවේදී අර කායන දර්ශනාවේදී සාහිත කරගත්ත ආනාපානෙ හෝ පිළිද හැකිලිම මොනවාට භවනා ක්‍රමයක් තියෙනවානේ. ඒ ක්‍රමයේ ජීවුවට පස්සේ ඒකේ සාහිත ක්‍රමයේ තියෙන සතිය සමාධිය නිසා අර වෙනකට වඩා හිතවිලි වල දඟකාරකම හොඳට පේන්න පටන් ගන්නවා. එතකොට අර කායන වසනාවේ ඇතිවෙච්ච සති සමාධි දෙක නිසා. අන්නේ බුදුහාම කියලා මෙයාගේ මෙන්න මෙහෙම සෙල්ලම් කැලි වගේක් තියෙනවා. ඉතින් මෙතෙන් විතරක් ගියොත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න නැත්තම් ගණන් ගන්නවා. එයාගේ බල බිඳිලා තියෙන්නේ මොකද අපේ හිත දැන් රූප ධර්මයක පිළිතවල. ඒ නිසා කාමයේ පිළිතිවිලි මෙනේ කියලා ඒ පිළිති කියනවාට වැඩිය හැකි ඉක්මනින් නැවත ගෙනල්ලා රූප ධර්මයක හිත සම්මූල කරගත්තා හිත සාතික කරපු ගමන් සතිය ආරක්ෂාව අපිට හම්බ වෙනවා. සතිය ඇවිල්ලා හරියට අම්මා ගොඩක් ඉඳගත්තා වගේ ඒකට ආරක්ෂාවක් දැනෙනවා. හිතවිලි දෙක යන්න යන ඉන්නේ සරුවරේ නූල කඩලා ගියා වගේ අපිට පාන්නේ නැතු වෙන එකයි. ඒ නිසා චිත්තානුපස්සනාව පිළිබඳ හයියෙන් කතා කරන උඟ දෙන්නේ. මම කතා කරන්නේ ඒකට අපන්නක ප්‍රතිපදා තමයි හොඳ නම් එක කරන්නේ. මගේ ක්‍රමේ නම් කායනුපස්සනාව තමයි. නැවත නැවතත් මූලවත්මත් තානෙම මේක තියෙන්නේ ළමා වැඩක් වගේ. මේක ලොකු අරසාවක්. ඒ වගේම තේමාවක් දිගේ කුඩුවක් තියෙනවා. ඒ නිසා දිගටම හැකියාව වෙලාදීම මූලවත්මත් තානේ තමයි අපි මේ සාරදේ. පිහිට. ඒකටම ගේන්නේ ඒක ප්‍රකටමක් කියන්නේ. අප්‍රකටමක් කියන්නේ. ප්‍රියමක් කියන්නේ. අප්‍රකටමක් කියන්නේ. ඒකට තමයි අපිට මූල කර්මස්ථානයේ හැරමිකයක් වගේ යන යන ගාන ගියන. ඒකට වාංගු කළා තමයි අනිත් අපි මේ සත්‍යපත්තාන ධර්මී කරගන්නේ. සම්මත කන්ස්ට්‍රක්ටිව් සිතිවිල්ල දිගටම කරගෙන යනවනම් ආනුරුකින බණ ගැන පිටිලේක කරනවා ඒක තමයි කියන වැඩක් ගැන තමයි කියන පිටිලේ. ඒක තමයි අපි ධර්ම විචේ කියන්නේ ඒක තමයි අපි මේ මේ චින්තාමය ඥාන කියලා කියන්නේ. චින්තාමය ඥාන සුතමීට වැඩි හයියයි. ඒ භාවනාමය ඥාන තරම් ෆස්ට් ක්ලාස් නෑ. භාවනාමය ඥාන කියන්නේ direct experience එකයි. චින්තාමය ඥාන කියන්නේ deductive knowledge එක. එහෙම නැත්නම් rational rational knowledge එක. ඒක හොඳයි සුතමේ දෙවිය සුතේ දිනු වෙනකොට තමයි චින්තාමය එන්නේ මොකද හිතේ රැඳුනොත් මේ චින්තාමයට යන්නේ හිතට ගත්ත දේ හිතේ මේ සුත් සාවධානීය පඤ්ඤා දැන් කිසිම සාවධානීය නැත්නම් හිතේ හිතෙන්නේ නැහැ හිතේ හිතපු දේ තමයි අපි යහපත්ට මෙහාට රුමිනයිසේෂන් කරන්නේ මෙහාට දාන එකට කියනවා අපි රෂනලයිසේෂන් නැත්නම් ඒක කන්ඩිඩක්ටිව් ඒක හොඳයි සුතේට වැඩිය හොඳයි භාවනා ඥානය කරා හොඳ නැහැ භාවනා ඥානෙ ඩිරෙක්ට් එක්ස්පීරියන්ස් එක કેદાચ તો મીન આને ટોન એક તો વગેરે બહાના ગાને આવું છેક હોય જાય કે થાય હોય કેવાનું હોતું નથી એટલે હું તમને મીન સાબિંદન સંભાળીને તો એ રીતે દાખલામાં તો આ દેખાય છે ને એટલે ઇસ ઇસરૂમાં જ્ઞાનનું મૂળમાં હોય એ દર્ણવત આપણે તો એનો આપણે કોછર ટાઈમ કન્ફર્મ હોય તો આપણે જનન જનન કોછર ટાઈમ વેસ્ટ કરવો છે કે નહીં કે කවදාකවත් කෙලවර කරන්න බැරි හොඳ වැඩියෙන් තියෙන නරක දේවල්. නැත්නම් වංචනික ධර්ම. අපි මේ කල්පනා කරලා අපි මිනිස්සු තමයි අපි සත්පුරුෂය තමයි කියලා හිතන්නේ. ඒ බුද්ධයන්ගේ කියගෙන මේවා අපිට නොදැනේ අපේ තියෙන මේ කාලය නාස්ති කරන නැත්නම් අපි වටිනා වෙලාවල් අපි අපි වංච කරන ධර්ම වර්ගයක් තියෙනවා කියලා. අයින් කරන් දැනගන්න බෑ කියලා දැනගන්න ඕනේ ඉස්සලාම දැනගන්න ඕනේ මම වැඩ කරන්නේ මෙන්න මෙහෙම හිතක් එක්ක කියලා. ඒකට අපිට පුළුවන් දරගන්න මේගොල්ලෝ දෙන ලනු කාලා ගන්න මොනම තීන්දුවක් වුණත් ඒකාන්ත සුඛයකට යන්නේ නැහැ. නිසා මේව නැති හිත ඊට වැඩිය හොඳයි. ඒක නැති කරන්න බෑ මොකද මුඛයෙන් හරි පිළිලා තියෙනවනේ. රාගදෝෂ මොකට වැඩි මේක හොඳයි. මොකද රාගදෝෂ කියන්නේ කියන්නේ ඉමීඩියට් ඩේන්ජර් එකක් තියෙනවා. මේක ඉච්චර නෑ නමුත් හොරතල් කරන්න එපා. ඒකට දැනගන්න ඕනේ මෙහෙම කට්ටිය කියලා ඒකත් ඒකත් වෙනස් අත කරනකොට බබල් ලවුස් දෙයක් දාගෙන අත ගන්න අති අත ගන්න යන්න එපා. මොකද හරිය උරුක දෙක කැමති ඒවා. ඉතින් සම්මාකේ හිමියා දීපිය අපිට දෙක. නෑ ලෝකලි නෑ ලෝකලි නේ හිචිවිල්ල ආවත් අපි දැනගන්න ඕනේ මේ දේ කරනකොට අර මේ මාතෘකාව වගේ අපි ධර්ම ගැන හිතනට වෙන හොඳයි එළින් භාවනා කරන්නේ ඒ වගේම අනුන්ට අපිට අපේ යන ගමනේදී කාට රිස්ටයක් දෙන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි වැඩි මතක කරලා ඒ වැඩ කරන්න ගිහිල්ලා අපි ජස්ටිෆයි කරන්න නගනවා අපිට බුද්ධහම රකින්න කට්ටිය කියලා මම හිතන්නේ බුදුහාමුදුරුවෝ අපිට සතුටු වෙයි කියලා. ඒ දවසක් ඒ ඥානන්ද සාංශේ කාමරේට බණ කියනවා අපි දෙන්නම. බණ යනකොට වැස්සක් වහලා ගහපායලා වතුර වක්කඩෝල වතුර කාමරේ තැන්නගල මේ වතුර එක කියලා. මේ මයිති කියන හඳු උදුමාකාර මේ සංවේදී ඒක කූඹිය හිටපුවාම ඔක්කොම අරන් දානවා. වතුරට වැටලා කූඹිය. ඒක අරන් දානවා ඉතින් මම ගොඩක් අතට ටයිම් කරලා තියෙන්නේ තව විනාඩි 10යි කියන්නේ යනවා. ඊට පස්සේ ආවම ඒක හරියන්නේ නැහැ. අපි මේ අනිවාර්යයෙන් මේ කූඹිය කොහොමද යන්නේ කියලා. ඊට පස්සේ ඉතින් මම දරගත්තා කියනවා. ඕක ජීවිතේ දැන් කූඹිය ප්‍රශ්න තියෙන තව ප්‍රශ්න කරනවා කරවගන්න ගියා. කරවගන්න ගිහිල්ලා ඊපස්සේ ආවම චෝදනාවක් වශයෙන් කරන බයන්න මේ සාමාන්‍යයෙන් මන්ට දෙහිම කතා කරනවා. ඒකෙත් මට දෙන්න කරන්න බෑ. මොකද මගේ සත්‍ය දැක්කොත් මට අයින් කරන්න තියෙන්න බෑ කියන. මොකම බොහොම අන්තෝ වෙනවා මොකක් හරි මේ ප්‍රශ්නයක් ආවිලා කියේක කියලා මම ඉතින් ඥානන්ද සාංශයට හිටිය අපි කටුකුරු මේ ස්වාමීන් වහන්සේ. ඒක මම ගාන මට නම් වෙලා තියෙන්නේ මම මට තියෙන්නේ කුරුඳු කොට දමදවා ඉන්න එකතර තියෙන මම සංසාර කොච්චර හරි මට මේ හම්බෙච්ච ඉලයි මගේ වැඩේ කරගන්නවා මම යන්නේ මනෝ කුරුඳු වැටේ බලන මහා සාධාරණ ආත්මార్థකාමී අභාසක් වෙන්නේ ඇති මම නම් තියෙන්නේ මේකමයි කියන්නේ ඒක අනිත් බය භාවයක් හමාර කරගෙන කිව්වා mind your own business. ඒ අතරතුර අනන්ත සේවාව සිද්ධ වෙනවා. ඒක වෙන්නේ මම Tamange වදන කරලා මේක දෙන්නේ කියලා ජස්ටිෆයි කරන්න හදනවා නම් ඉතින් ඒකදී මම වගේ මිනිස්සුගෙන් නම් එච්චරම මම ඡන්ද දෙන්නේ නැහැ. ඒ නෙවෙයි මගේ හැටි. ඔය ડોක්ටර් ෆර්නෑන්ඩෝ එක දවසක් දැක්කලු ටෙලිවිල්ලේ කනවා කඩුව වගේ. දැකලා තියෙනවද? මොකද නෑ මොකද නෑ කහන්න පටන් ගත්තම ගැඩවිල එහාට ගහනවා මෙහාට ගහනවා එහාට ගහනවා මෙහාට ගහනවා මොකුත් නෑ කතා කරන්න දෙයක් නෑ ඉතින් අපායේ මොකුද වෙන්නේ කියලා හිතාගතයි. බලාන ඉන්න බැරිලු මෙයාට. මේ මේ ධර්ම සාකච්ඡා කරනකොට මේ පිළේ ඊට පස්සේ කෝපයක් කරන මේ ගැළවිල්ල අරගෙන කැලේට කිසි කළා තියෙනවා. ඉන්නේ නෙල ධර්ම සාකච්ඡා. ඊට පස්සේ කල්පනා වුණා යකෝ දැන් කොච්චර වෙලන් කියලා දැන් ගැළවිල්ලන්නේ කියන්නේ කඩියන කියන කැනවල මම නැති කිරුවේ. ඩික්කට ඉන්න පටන් අරගත්තා. ඒක මොනම විදිහකින් නැතර ගන්න බැන්නා මම ඒකේ ලාභය අරගෙන කඩිය ගැළවිලා වේදීන කටයුතු කරාට කඩියට තියෙන කැමෙන් නැති කරේ කියලා මම සාකච්ඡා කරන්න බැරි. ඒ නිසා ගිහලා බිස්කට් එකක් ගන්න කුඩු කම්මේ එකේ දාලා සාකච්ඡා කරුවා කියනවා. හරියන අරගෙන නෙමෙයි මං කියන්නේ අපි හිතේ වැඩ කරන හැටි. ඒකට ගියාට පස්සේ ඉතින් හරි පුදුමයි. ඒ කියන්නේ අපි හිතේ මේ ඉමෝෂන් එකට යන්න පටන් ගත්තට පස්සේ මේ රෂනල් මයින්ඩ් එක නිකම්ම කොම් වෙනවා. ඒකද භාවනාවේ මයින්ඩ් එක ගන්න අමාරුයි. ඒක නිසා මේවා හැකෙන්නේ හැප්පෙන්නේ යනවා. මොකද හැප්පුණොත් විශේෂයෙන්ම මේ පොදු ජනයා අපිට ඒක විරුද්ධ වෙනවා. ඒ නිසා වරින් වර අපි ඒවට කරනවා. කිව්වට දැනගන්න ඕනේ මේ සීරම කරගෙන අර මහායන අදහසක් කියන සෙන්නදාසක් ගඟ පළලයි නම් ගඟේ වේගය අඩුයි. ගඟ පටුනම් කඩාගෙන යන්න පුළුවන්. ඒක වැඩි අයියන් පඤ්ඤාන් සහෝදරකම් කරපත දමගන්නේ හිතියා ගත්තොත් ඉතින් සෝරි තමයි. ඒ ගමන වේගය අඩුමයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒක අපි සංසාරේ අපි සංසාරේ අපි මේ මේ සමාජ නිසා තමයි අපි මේ අද ඉන්නේ. නමුත් ඒකදී ඒක අපේ මත්තම ඒගොල්ලන්ට කිඳ කරන්න දුන්නොත් ඒ සාසප්පුසයි. අපි දැනගන්න ඕනේ සීමාව. පැටලෙන්න පැටලෙන්න. ඒ නිසා අපි දැනගත්තොත් ඊට පස්සේ අපිට බග කියන්න පුළුවන් මම මේක කන්ට්‍රෝල් කරේ මම දන්නේ මේක උනනම් මම බග කියනවා. එනසෙ ඒක දුන්න නම් කඩුව රජු දීලා තියෙන්නේ සීලවතර කඩුව ගමන යකා සසර කියලා කොටන්නේ රාජ්‍ය වෙන තමයි. ඒ අංකම් පයින් කරන්නේ. ඉතින් අන්තිම රාජ්‍ය වල දෙකට කරන්නේ. ඒක නිසා මේ විපස්සනා ගියාට පස්සේ ඒකදී හැම දෙයකටම අවිවාහ කියන්නේ. ඒ කායික වාචික මානසික දැනීම දැනගෙන සෑම දෙයකටම නමුත් ඒ දෙයක අපි කල්පනා වෙනන්නේ අර කායනුපසනාදී කරලා සති සමාධි දිනුනා නම් මේ ධර්ම වල බුද්ධුම සාරවත් ගතියක් තියෙනවා බුද්ධුම ප්‍රැක්ටිකල් හින්ට් එකක් තියෙනවා. අර සති සමාධි නැතුව මෙව්වට ගන්න ගියොත් බුදුහාමර මුන්න හරියක් කියලා කියනද අරක තේරෙන්නේ නැහැ මේක තේරෙන්නේ නැහැ එන්නේ එන්නේ එන්නේ පටලයි. ඒක කරන්නත් එපයි කියනවා බලන්නත් කියලා කියනවා මහා අවුලක් වෙනවා දැන් සති සමාධි දිනු කරගෙන නම් පේනවා මොන තරම් මේ අදාළ බුද්ධලට අදාළ රසය අදාළ කැමති ලබා දෙන්නේ ධර්මයේ කියන ආදී කල්යනා මධ්‍ය කල්යනා පරිවසන කල්යනා බලන කෙනා ඉන්න තැනේ හැටියට ධර්ම රසය එනවා ඒක වෙන විදිහකට බැලුවොත් අපිට චෝදනා කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ආත්මార్థකම්. ඒ නතු ඉහිලපැත්තෙන් බැලුවොත් කියන්නේ මේ ධර්ම දැනගෙන කියලා ඉන්නේ නැහැ මනුෂයා. ඒකට තව චෝදනාවක්. මේ දෙකම දෙවිලා ආත්මార్థකාමීනෙත් නැහැ. ඒ වගේම අවස්ථාවාදී වෙන්නේ නදී ලක්ෂණ ගැන ධර්මයේ දේශනා කළ අහන්නගේ ශක්ති මට්ටමට අහන්නගේ දැනුම් මට්ටමට සුදුසු තැනකින් පෙරහැර සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ කරාට මුළු පැහැර දැක්කේ නැහැ. හිතනවා මම දැක්කම නම් හොඳටම වෙනසක් නැහැ කියලා. බුදුන් මේ තවසරයක් බලන්න කාල්පැටි දුන්නා වගේ. තවසරයක් බලන්න තවසරයක් වෙනවා. මේ කියන්නේ එන්නේ එන්නේ රිෆයින්මන්ට් එකක් කරනවා. ඉතින් බුද්ධ ධර්මෙ මැරිලා නැහැ. ඒ කියන්නේ හැමදාම සදී හැබැයි පණ දෙන්නේ අපි. අපි නැවත නැවතත් ඒක හැප්පෙනකොට අපේ අවබෝධ ශක්තිය වදා වදා ගැනීමේ ශක්තිය හැමදාම වැඩෙනවා. කෙලවරක් කරන්න බෑ කියලා කියනවා මහමුදේ ගැඹුරු වගේ කියලා කියනවා මේ ධර්මයේ තියෙන ධර්ම රසය. ඒ නිසා අපි හැම මොහොතේම සතිපට්ඨාන මොහොතක්ම කරගන්නේ කියන්නේ. හැමදාම ඕක කරන්න බෑ මේ නිලාය කරන්න බෑ කියලා කියන්නේ නැතුව හැම මොහොතක්ම සතිපට්ඨාන මොහොතක් වඩපත් කරගත්තාම කවදා හෝ අපිට ඉතින් යන්න පුළුවන් ශක්තිය ඉන්න පටන් ගන්නවා. නිමිති කරනවා කියන වචනේ මතකයක් කියනවාද ඒ කියන්නේ දැන් භාවනා කරනකොට නිමිති ගමන ගැන කල්පනා කරනවා. එතකොට එතකොට මම හිතන්නේ මට අදහසක් ආවර්තිය විතර විතරවද නැත්නම් අර මතක පිටික ඔක්කොම නෑ නෙමෙයි කරනවා කියන කියන්නේ හිතනවා කියන දා හිත කියලා දෙන එක විතරයි. මේ හිතනවා මේ භාවන හිතනවා මොකක්ද හිතනවා නැත්නම් මේ හිත පිට කියන්නේ එච්චරයි. කන්ටෙන්ට් එකට ගිය ගමන් කන්ටෙන්ට් එකට සායක සාය දෙන්න වෙනවා. ඒ නිසා ලේබලින් කියලා කියන්නේ මේකට. ඒ ලේබලින් කරන්නේ මොකටද? මේ අපි දැන් කාලයක් ඉන්නකොට මේ එක එක කෙනෙක්ගේ නම් මොනවක්වත් දන්නේ නැහැ නේද? වඩන් ගන්න කාලේ කෙනෙක්වත් තම දන්නේ නැහැ. ඉතින් මම කාට එන්න යන්න කිව්වත් ඒකම දන්නවා මේ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ නම කියලා කතා කරුවොත්. ඒක ෆික්ෂන් එකක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ මගේ නම දන්නේ නැහැ කියලා. එතකොට අපි දන්නවා ඒක බොහොම වෙල්කමින් එකක් නේ. ඒකට ඒ පුද්ගලට කොමියුනිකේෂන් එකේ නමස්කාර කතා කරනකොට වැඩි කියන සම්බන්ධය. ඒ වගේ තමයි ආරමුණක් කරනකොට පින්නන වෙලාවෙදි පින්නනවා කියන කිව්වොත් පින්දීම අපිට නතු කරගන්න පුළුවන්. හැකියින හැකියිනවා කියන නතු කරගන්න පුළුවන්. හිතවිලක් වල හිතවිලක් එනවා කියුවා නතු කරගන්න පුළුවන්. නොදැන ඉන්නවට වඩා යාගේ නම කියලා කතා කරන එක විතරයි. හැබැයි ඩීටේල් වලට යන්න එපා. කන්ටෙන්ට් එකට යන්න එපා. දැන් අතුලීමේ වැඩ පිළිවිල අතුලීමේ වැඩ රාශිවල ගොඩාක් තියෙනවා. ගැසි ගැසි ගැසි යන්නේ නමුත් ඔක්කොටම අපි එකමයි දෙන්නේ අතුල් වෙනවා. අපි නැගිටිනකොට ගොඩක් ක්‍රියාකාරකම් වෙනවා. මේ නිකන් නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා. මොක කකුල දෙක කරනවා අත දෙක කරනවා ඕසයානි මොකුත් කියන්නේ. එතකොට මෙන්න මොකද අර හිතට දවා ගන්න බැරි තරම් අතිවේග රාජකාරිය දීපුවාම නිරීක්ෂණ ශක්තිය අඩු වෙනවා. වාක්‍ය වල මේ එම්පී කාලේ මේ ආදරණය මම හිතන්නේ ගිහිල්ලා. ඒ කියන්නේ ගමනක් යනවා ඉතින් හතර දෙනෙක් යනකොට මේ කිලෝ ගෑලියක් හම්බුනා. කොහෙද මචං යන්නේ? ගෑලි කඩ දෙන පොඩ්ඩක් ඇහි කියලා බලන ඉන්න. ඉතින් එයාටින් කතා කරලා පහයි කිනේ පහයි කියලා දුක් වෙනවා. එන්නේ. ආලපම් මචං. ඉන්නේ ආලන්. යාළුවට තේරෙන්නේ මොකද්ද කියන්නේ කියලා? ඉන්නේ ආලන්. වහලා ගන්නවරේ යන්න දැන් තමයි ඉවර කරන්න හම් දෙන්නේ නැහැ. ඉතින් හැම කෙනාට යාළුවෝ ඉන්නේ. ගමන යන්න වෙන්නේ. ඒක නිසා හලන්න ඉගෙන ගන්න ඕනේ. ඇත්තටම හරිම ලස්සන නිදර්ශනය තමයි ඒ අර අනුගහිත සූත්‍රයේ බුදුජානනාංශයේ තියෙන උපමාව ගොවිය අන්තිමට විපස්සනා කරනවා කියලා කරන්නේ තමන්ම වහපු භෝගේ ඒ කොළ වෙච්ච තැන් පොතු වෙච්ච අතු කපා දැමීම. තමන්ගේම භෝගේ අනවශ්‍ය කොටස් කපා දැමීමයි ගොවිය කිසිම ගොවිය වහපු ඌ භෝගේ කපන්න අනිත් කප්පාදු කියලා වචනයක් අපි කියන්නේ විපස්සනා කියන්නේ කප්පාදුවා. ඒකමයි මිනිස්සු බය වෙච්චේ. අපිව රැගෙන ආපු අදාගෙන ආපු මේ සත් මේ හොඳ නරක ඒක ඕන නැතිව කප කප කප ඉතින් දැනකම වදනවා සතියේ මේ දානේ සීල සමාධි ඔක්කොම එනකම් වදනවා විමසන ගියට පස්සේ කැත් අතර ගන්නවා සහයම ගහගෙන ගහගෙන ගහගෙන ඉතින් මාස්ලේ අත නහර මිදුළු කැටි කැටි කැටි කැටි යනකොට ඉනාවි එළිය බලන් ඉන්නවා කරන්නේ ඒ වගේ මේ හම්බෙච්ච <laughs> මේ හම්බෙච්ච බෝඩ් එකක් තියෙනවා නේද ඒක හිතිය බෝඩ් එකක් අත්තිලා මේ බෝඩ් එකත් හම්බෙලා ඒ බෝඩ් එකක් තියෙනවා ඈ අපිට එනවා ගන්න නෑ නෑ ගමතු නේ දෙක ආ යරි මේක කරා ප්‍රශ්න නැහැ මොකද මේ මේ මාත් ඒකින් තව කෙනෙකුට කියලා දෙන්න ට්‍රේන් කරාම ඊට <laughs> කියනවා තව කෙනෙක් ප්‍රශ්න අහනකොට කොහොමද කියලා දෙන්නේ කියලා සෑහෙන දුරට උත්තර දුන්නා ඉතින් ඒකට මට පුළුවන් මේ ඉන්ටොක්සි වෙන කෙනෙක් දාලා කරවලා හොඳ විදියට බලන්න ඒක මම ඉන්නේ නෑ ඒක ඔක්කොම අපි මේ සායන අපි හිත හිත නෑ හිත අඟහරු ආදා 8යි කියලා 10 වෙනකන් ඩිස්කෂන් එකක් තියෙනවා නෑ ඕන දෙයකට ඕපන් ඩිස්කෂන් නැති ඉන්නේ නිසා අපි මේක අරගෙන මේක එකක්වත් මේ චීප් නැති මොනවාක්වත් වැටෙන අර එකම මාතෘකාවක බොමු වුණා ඒ වෙලාවේදී නැත්තම් හොඳටම දන්න එකක් තියෙන අර ඒ වෙලාවේදී අපිට අර මේ සුදු ලෑල්ලකුයි තින්ත ටිකේ හම්බුණා ඒක නිසා අතු ගාපේක සිද්ධ නැහැ මේක අතු ගාපේක වටිනා ඒක හොඳට කාරණාව තේරෙනවා ඉතින් ඒක නිසා මේ ඒ තේරුම් ගන්න හොඳයි ඒක නෑ කිව්වා ලබන සමාන කියන එක මම ඒක අහගත්තා ඒක නිසා අඟහරු වලට බ්‍රහස්පතින් දෙකයි ඩිස්කෂන් දෙකක් තියෙනවා. ඒකදී අපිට පුළුවන් මේ මේ මේ වෙලාවේ මේ වෙලාවට පස්සේ ඩිස්කෂන් කරන්න. ඒ බවල් ඩිස්කෂන් එක උත්තරන් දුන්නොත් ඇටිංග වල අර වගේ නෑ. ඒ කියන්නේ දැන් අපිට මේ ඒ කියන්නේ එකක් මහන්සි අනිත් එක මේ පුළුවන් තරම් රීට්‍රීට් ඇට්මොස්ෆියර් එක ගන්න ඕනේ. ඉතින් මේ මේ පළවෙනි දවසේ ඉඳලා වුණා අද නැත්තල් වුණා. ඉතින් මේ කියන අර නිකන් මොනවද කියන්නේ මේ සෝෂලයිස් වෙන ඒ ඇට්මොස්ෆියර් එක ප්‍රයෝජන කියන ගන්න මට ඇට්මොස්ෆියර් එක මට ප්‍රශ්නයක් නැත්තේ නෑ. මොකද පැහැදිලිව මම දන්නවා ඒ මම බන්දාරාම විඳපු ඒ තනි විවේකයේ හම්බෙලා තියෙන නිශ්ශබ්ද භාවයයි කණේ හිමීට වැඩ කරන ගතිය කිට්ටුකටත් ඇවිල්ලා නැහැ. ඉතින් මම ගිහින් භාවනා කරලා තියෙන විචිතයක් කරලා තියෙනවා කියලා කියන තරම් සුදුසුකමක් නැහැ කාටවත් අතන. ඒක ඇති කරලා දෙන්නේ නැහැ. මේ කීටි කියන දැනුමට වෙනස් එකක්. මෙතන තියෙන සෝෂලයිසේෂන් එක. අදත් බලන්න හිටියා කොච්චර කතාවද කියලා මට ඇවිල්ලා කියන්නත් තිබුණා. ඒ මම දැන් මේ පරණ ගුණයි කරත් ඒකුණා පරණ ගොන් බිස්නස් කරන්නේ නැහැ දැන්. ඒ නිසා මම කරවන්නේ නැහැ කියන්නේ. මේ දාහන ගත්තට පස්සේ කතා වැඩි. ඒ වෙන හැන්දෑවේ අර මේ ඩිස්කෂන් එකෙන් පස්සේ ගිහිල්ලා ඉන්ටර්විව් කරනකම්ම එළිය කතා. ඒ මන් දන්නේ ආගන්තුක ඉන්න වෙලාවක් නෙමෙයි අපි පිළිසෙට. ඒ නිසා මට මතක් කරගන්න ඒක. මතක් කරලා මේ ඇට්මොස්ෆියර් එක අරන් දුන්නේ නැත්නම් ඒක ඉතින් මගේ වගේ කීමද වෙනවනේ. ඒ නිසා අනවශ්‍ය ඩිස්කෂන් වල ඩිස්කෂන් බොහෝමත්ම සාර්ථකයි. ඒක මම දන්නවා මගේ ජීවිතේ හැදුනේ ඒකෙන් කියලා. මොකද ඒකට උනත් අර ප්‍රමාණයක් තියාගෙන එක දවසක්වත් අපි යන්න ඕනේ සක්මණ පරියන්කේ සක්මණ පරියන්කේ කියන දිගට යන්න ඕනේ. ඉතින් ඒක ගැන දවස් තුනක් අපි සීසන් වෙලා තියෙනවා. අද දවසේ පන්ති ඇත්තටම මේ චර්ච් එකෙන් ප්‍රශ්න මතුවේ අපිට ගෝසාවල් දෙවි කියලා මොනවක්වත් නෑනේ. ඒක ආදරයෙන් ඒක අපිට කරන්නේ නැහැ ඒක. තමන් කියන චර්ච් එකේ මෑණි ඒකේ වාහන ආවෙන්නේ වාහනේ අදරයට දෙතියි. ඊයරනේ ඒකයි ඒක මොනක්ද තිබුණේ. ඒක නිසා අපි මේ දවස් ටික මයින්ඩ් ඕන් බිස්නස් තමයි. කියනවා කීපතාවක් කියලා තියෙනවා නමුත් තාම මගේ ආ ඒ මොමන්ටම ආවේ නැහැ ඒ මූඩ් එකට ඇවිල්ලා නැහැ තාම ඒ නිසා ඒක මේ විශේෂයෙන්ම ඒ සිලෙක්ෂන් ඉස්ලා සිත්තුල ධම්මදේන කට්ටිය මේක රිට්‍රීට් එකක් කියලා කියාගන්න ගියත් වරද්දාගත්තා රිට්‍රීට් ඇට්මොස්ෆියර් එකේ ඉන්නෝ ඒකට මේ සංවිධානය කරන කට්ටියත් පරණ සම්බන්ධ වෙච්ච කට්ටියත් මතක තියාගන්න ඕන අනික කට්ටියත් ඒ රසේ පොඩ්ඩක් අරන් දීලා තම තමන් තමන්ගේ ශබ්ද විවේකීව පැය 3 4 5 එක දිගට භාවනා කරන්නේ. නෑ හැබැයි වෙනකට වැඩි වෙලා කියලා තියෙනවා අපි පැය දෙකක් අතර කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. එහෙමම නෑ මම දන්නේ මම හිතුවට වැඩිය හැම කෙනෙක්ම වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්නේ ශක්තියක් තියෙනවා මෙතන. මම හිතුවේ උගෝද මේ කලින් කට්ටිය මම ඉදිරියට කිව්වේයි ඔක්කොම වගේ කලින් භාවනා කරලා සෑහෙන වගකීමේ කටයුතු කරන කට්ටිය. ඉතින් ඒක මේ තියෙනවා නම් මම ගැත්ත ලොකු සහැල්ලුවක් ඒක කියන්නේ හැම කෙනෙකුම වටනාගත වෙලා වටනාගම දන්නවා ඊට පස්සේ දෙන්න ඕනේ අමාරුයි තමයි පටන් ගන්නකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කඩ කරලා ගිහින් නැත්නම් බෝස් කොම ඒකට ඉන්ජින් හෙඩ් එක තද කරන්නේ අපේ මට්ටම ගලගෙන පස්සේ රෙන්ජ් එක දාලා මේ කියන කානට බස්සන්නේ ගෑස් කප් එක කැපෙන්නේ නැති වෙන ඉතින් ඊට පස්සේ දාලා අල්ලන්නේ ටෝකන්ස් අන්තිම දැම්මම පස්සේ කිටි කිටි තද කරනවා ඒකට පුළුවන් මේ කට්ටියට පුළුවන් ඒක නොකරනවා නම් මගේ දෝෂේ ඒක නිසා පිච්චිච්ච වෙලාවියත් අඩුවන්නේ මේ ඇට්මොස්ෆියර් එක ඇති කරලා දෙන්න ඕනේ.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 සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පනුඤ්ඤතු මේ සියලුම දෙනා වන්දනා කරගන්න මම ආශිර්වාද ගාතාව සජ්ජායනා කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිපාන සම්පත්‍ති විනාතේ සමිජ්ජතු සෝපත්තිත්තං සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදාමි කමාමි කනිතබ්බං සෝපත් සෝපින සෝපත්තා සෝපත් ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ මිහිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනාව ප්‍රතිගත කර ගන්න ලද්දේ වර්ෂයේදී අද නෙල්බන් නුවර ධම්මසත්න යාත්‍රාවේදී බව සැලකනවා.